බලන්න මේ කතා කරනකොට හැම වෙලෙම මොකද්ද මේ පැහැදිලි කරන අවසානයේ ප්‍රීති සමුදිත භාවයක් නැහැ දුකක් නේ තියෙන්නේ දේශයක් ගැටීමක් විතරයි තියෙන්නේ. එතකොට ප්‍රඥාව පිළිබඳව කතා කරන දුෂ්ප්‍රඥයන් හිතන ගතියෙන් යුක්ත දකින වැඩපිළිලක් පිළිබඳව ප්‍රතිපදාවක් කතා කරනකොට හිතන ගතියෙන් යුක්ත දකින වැඩපිළිවෙලේ ප්‍රතිපදාව පින්වතුනි සම්පූර්ණයෙන් මොකද ඉදලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම සකාය කියන කාරණාවකට කොටු වෙන්නේ නැතුව ඉක්මවනම කියන කාරණාව. ඊතර වෙනවා කියන කාරණාව. එතකොට සකායකට <clears throat> සොකීයත්වයකට කොටු වෙන බවක් කියන කාරණාවක් ඉදෙන් නැති වෙන විදිහේ කතාව තමයි සැබෑම් ප්‍රඥා කතාව ඉස්මතු වෙන්නේ. ඒ ප්‍රඥා කතාව තුළ වැඩපිළිවෙලක් ඉස්මතු වෙනවා. මෙන්න මේ කාරණාව කතා කරනකොට ඒ කතාව කියන එකට යෙදෙන්නේ නැතුව, ඒකට අනුගත වෙන්නේ නැතුව, Tamanට යම්කිසි ඌ විදිහකට සොකීයත්වයේ තහවුරු වෙන විදිහ කැමැත්තක් කොහෙන් හරි යෙදෙනවා නම් ඒ යෙදීමත් එක්ක අර කතා මොකද වෙන්නේ? දුක් කතාවක් වෙනවා. එතකොට ඒ කතාව දුක් කතාවක් වෙනකොට හිතේ ගැටීමක් ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනවා. ප්‍රමුදිත භාවයක් එන්නේ නැහැ. අන්න ප්‍රතික්‍රියාව දක්වනවා. තමන් කායික හෝ මානසික හෝ ඉරියව් වෙනස් වීමෙන් හෝ මොනවා හෝ ප්‍රතික්‍රියාවක් ඉස්මතු වෙනවා. මේ මොකක් නිසාද දුක් කතාවක් ඇතුළෙන් ගැටීමක් ද්වේෂයක් මෙන්න මේ කාරණා ඉස්මතු වෙන නිසා ඔහුට ප්‍රීති ප්‍රමුදිත භාවයක් හටගන්නේ නැහැ. මෙන්න මේක දුක් කතාව. ඒතර බලන්න මේ කවුද මේක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට මේ හික්මෙන මේ වැඩපිළිවෙල මේ සීක බලධර්ම කියන මෙන්න මේ කාරණායක කතා කරනකොට ඒ කතාව දැනුම නෙමෙයි ඈ හොඳට තේරුම් ගන්න. දැනුම දන්නවනේ ගොඩක් අය. දැනුම නෙමෙයි. ඒක ප්‍රතිපදාත්මකව කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරේදී සිදුවන කතාව. අන්නේ කතාවේදී හික්මෙන වැඩපිළිවෙලට අනුගත වෙන්න බැයි නම් ඒ කතාව දුක් කතාවක් වෙනවා නම් ඔහුට සීක වැඩපිළිවෙලකට කවදාවත් යොමු වෙන්න පුළුවන් වේද? යොමු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහුට තියෙන්නේ තමන් මමත්වය කියන කාරණාව තහවුරු කරගන්න එක විතරයි. ඔහුට ලැජ්ජා බය කියන කාරණාව තියෙන්නේ මම මට මොනවා හරි වෙයිද? මට මෙහෙම මෙහෙම කියයිද? මට මේ විදිහට ඔය ලැජ්ජා බය තියෙන්නේ. සැබෑම කෙලෙස් එක්ක ලැජ්ජා බය කියන එක නෙමෙයි. එතකොට ඒ කාරණාව නිසා තමයි මේ සීක බල ධර්මයන් එක්ක හික්මෙන්න බැරිකමක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාරණා අනිවාර්යයෙන්ම සිදු වෙනවා නම් මේ විදිහට දුක් කතා බවට පත් වෙනවා නම් අන්නේ අය මේ ශාසනය මේ ධර්ම විනේ මරලා දාපු අය බවට පත් වෙනවා. මොකද හේතුව එතනින් එහාට මේ කතාව කතා කරන්න බැරි නිසා.